සම්මා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං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 බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස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 තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබ අප කෙරෙහි අනන්ත අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්බීර වූ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අනන්ත අප්‍රමාණ ආනිසංස මෙලව ජීවිතේ සුවපත් කර ගැනීම සඳහාත් පරලොව ජීවිතේ සුගතිගාමී කර ගැනීම සඳහාත් හේතු කරගන්නවා වගේම මෙලව සුවපත් කර ගැනීමෙන් පරලොව සුගතිගාමී කර ගැනීමෙන් ප්‍රාර්ථනීය උතුම් බෝධියෙන් සැනසෙන්නත් මේ මහා කුසල් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුවයි මේ සද්ධර්ම දාණය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නිරන්තරයෙන් බණ අහන පිරිසක් නිසා ධර්ම දානානි සංසයාගේ වටිනාකමත් ධර්ම ශ්‍රවණානිසංසයාගේ වටිනාකම මනාව දැන අවබෝධ කරගත්ත නිසායි මේ වාගේ මහ පිංකම් සිදු කරන්න මේ අය කටයුතු සංවිධානය කරගත්තේ. එhmenan මේ මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධාතුවම සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියා මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන කීටාගිරි සූත්‍රය. මේ ධර්ම දේශනා මාලාවේ කීටාගිරි සූත්‍රය ආශ්‍රය කරගෙන සිදු කරන දෙවෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දෙවනි ධර්මදේශනාවේ දායකත්වයේ තමයි මේ සත්පුරුෂ පිරිස දරලා තියෙන්නේ. පිනතුනේ අපි කීටාගිරි සූත්‍ර දේශනාවේ මුල් කාරණා ටික කලින් සාකච්ඡා කරපු නිසා නැවත කෙටියෙන් සිහිපත් කිරීමක් කළොත් ඒ පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ හැසිරෙන අතර මේ කීටාගිරි කියන ප්‍රදේශයටත් වැඩම කොට වදාලා. ආන්ගෙහිදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් සූත්‍රයෙන් පැහැදිලි කළා මිනිස්සු ආහාර ගන්න ආහාර වේල් වලින් එක වේලක් අත්හරින්න කියලා. මේක භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක්. තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. එහෙම අත්හැරියාම ආනිසංස පහක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. විශේෂයෙන් දීර්ඝායුෂ ලබන්නත් ලොකු හේතුවක් තමයි ආහාර අඩුවෙන් අනුභව කරන එක. මේ කවුරුදු 2600 ගානකට කලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මම හිතන්නේ වර්තමානීය පෙරේද වෙනකොට විද්‍යාඥයන් මේ කාරණාව තහවුරු කරමින් ඉන්නවා. ආහාර අඩු වෙන තරමට අවශ්‍ය වැඩි වෙනවා කියලා. මේ දවස්වල මේ පිළිබඳව කරුණු සඳහන් කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක මීට බොහෝම කාලයකට කලින් දේශනා කොට වදාලා. මේ වික්ෂුන් වහන්සේලාට මේ කරුණු පැහැදිලි කරාම මේ අස්සජී පුනබ්බ සුඛ කියන ගණාචාරීන් වහන්සේලා දෙන්නේ කිටියා. ගණාචාරී කියලා කියන්නේ බොහෝ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා යටතේ හිටියා. ඒ භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා. තුන් වේලෙන් එක වේලක් අත්හරින්න කියලා. රාත්‍රී භෝජනෙන් වළකින්න කියලා. ආන් ඒ වෙලාවේ අර අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙන්න සඳහන් කළා. ඔය කියන ආංශංශ පහ අපි ලබන්නේ රාත්‍රී භෝජනේ වළඳලා. ඒ හින්දා අපි හොඳට දන්න සම්දිත්තික ඵලය අතහැරලා මොකටද නොදන්න කාරණාවක් ඔස්සේ යන්නේ කියලා මේ බුද්ධ වචනේ මෙහෙම දේශනා කළා කියන කාරණාව පිළිගත්තේ නැහැ. අපි දන්න කාරණාවම දිගට කරගෙන යන්නම් කියලා කිව්වා. අර භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා උන්වහන්සේලා මේ කාරණාව පිළිගත්තේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා කැඳෙව්වා. කැඳවලා අහනවා ඇත්තද මහණෙනි බොහෝ භික්ෂූන් ඔබලා ළඟට ඇවිල්ලා රාත්‍රී භෝජනයෙන් වැළකුණහම මෙසේ ආනිසංස පහක් ලැබෙනවා කියලා සඳහන් කරාම රාත්‍රී භෝජනය ගැනීමෙන් එම ආනිසංස ලැබෙන බව ඔබ වහන්සේලා සඳහන් කළාද? ඔබලා එහෙම කීවද? කියලා භාග්‍යතුන් වහන්සේ අහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපි ඒ කාරණාව එහෙම පිළිගත්තා කියලා. එහෙනම් පෙර ධර්ම දේශනාව අපි එතනින් නිමා කරන්න යෙදුණා. අද එතන ඉඳලා තමයි අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එතකොට රාත්‍රී භෝජනයෙන් වළකින්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ඒක හැමෝටම ඉතාම වටින කාරණාවක්. ආයුෂ වැඩි වෙනවා. නිරෝගී බව ඇති වෙනවා. මේ ආදී ආනිසංස පහක් අපි මුල් දේශනාවේ පැහැදිලි කළා. එතකොට මේ රාත්‍රී භෝජනයෙන් වැළකීම කියන කාරණාව අද අපි සාකච්ඡා කරන හැටියට විකාල භෝජනය. සිල් සමාදන් වෙන අය ඒ කාරණාව සඳහන් කරන්නේ විකාල භෝජනයේ හැටියට. එහෙනම් මේ විකාල භෝජනයෙන් වැළකීම විකාල භෝජනය කියන මේ කාරණාව ආරක්ෂා කර ගැනීම මොනතරම්නම් මහඵලද මහානිසංසදායකද කියලා බුදුරජාණන් වහන්සේ දක්වපු කරුණු ටික අපි සාකච්ඡා කරලා මෙතෙන්ට ආවොත් මම හිතනවා දේශනාව ගොඩක් සම්පූර්ණයි කියලා. එතකොට මොනවද අපේ භාග්‍යතුන් වහන්සේ විකාල භෝජනය පිළිබඳව දේශනා කරලා තියෙන්නේ? ධර්මයේ ඒ කරුණ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ නිවන උදෙසා යන ගමනකට මේ විකල් භෝජනෙන් වැළකීම කොච්චර වටිනවද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු හැටි. ආන් ඒ නිසා මේ විකාල භෝජනය කියන ශික්ෂාපදේ කැඩෙන හැටි අපි දැනගන්න එක හරි වටිනවා. සාමාන්‍යයෙන් ගිහි පාර්ශවයේ පන්සිල් වලින් ඉහළ සීලයකට යනකොට පන්සිල් වලට වඩා ඉහළ සීලයකට යනකොට හයවෙනි ශික්ෂාපදයේ හැටියට අපිට හම්බ වෙන්නේ විකාල භෝජනයෙන් වැළකීම කියන ශික්ෂාපදය. එහෙනම් පන්සිල් වලින් ඉහළට තියෙන හැම සීලයක් සඳහාම විකාල භෝජනයේ අයිති වෙලා තියෙනවා. කෙනෙක් හරියටම සිල් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ශික්ෂාපදේ හරියටම රැකෙන්නේ කොහොමද කියන කාරණාවත් දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි දන්න කාරණාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාවම කර්මයේ බවට පත් වෙනවා. නමුත් වෙනදී සඳහන් කරනවා මේ විකාල භෝජන කියන ශික්ෂාපදයේ බිඳෙන්නේ ඍජුවම චේතනාව බලපාන්නේ නැහැ කියලා. චේතනාව බලපාන්නේ නැතුව බින්දෙන ශික්ෂාපදයක් ඍජුව චේතනාව බලපාන්නේ නැහැ කියලා සඳහන් කළේ ඒ නිසා. එහෙමනම් ඇයි ඍජුවම චේතනාව බලපාන්නේ නැහැ කියලා සඳහන් කළේ? ඒ කාරණාවත් දැනගන්න එක අපිට හුඟක් වටිනවා. ආන් එතන සඳහන් කළා මේ චේතනා හම්බික්කවේ කම්මං වදාමි. චේතනාවම කර්මය වෙනවා කියලා කරපු දේශනාව හරියටම හරියටම හරි. නමුත් මේ ශික්ෂාපදයේ චේතනාවක් නැතුවම බිඳෙන්නත් පුළුවන් කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ආන් ඒ නිසා මේකට උදාහරණ සඳහන් කරනවා මේ ලෝකාවද්‍යහා ප්‍රඥප්තිවද්‍ය කියන ආකාර දෙකක් මේ ලෝකේ කරුණු පැහැදිලි කරනකොට සඳහන් කරනවා. මොනවද මේ ලෝකාවද්‍ය කියලා කියන්නේ? ලෝකාවද්‍ය ශික්ෂාපද. අපි එහෙම සඳහන් කරන්නේ මේ ලෝකේ නුවණ තියෙන මිනිස්සු ප්‍රඥාව තියෙන මිනිස්සු සඳහන් කරනවා නම් මෙන්න මේ මේ දේවල් කරන එක වැරදි. එහෙම කෙනෙක් කියනවා. මේ දේවල් වැරදි. නොගැලපෙනවා. එහෙනම් මේ දේවල් වලින් වැළකීලා ඉන්න එක හොඳයි. ඒවට කියනවා ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා. එතකොට මොනවද මේ ප්‍රඥප්ති වද්‍ය කියලා කියන්නේ? ප්‍රඥප්ති වද්‍ය කියලා මෙතන පැහැදිලි කරනවා අපේ බුදුරජාණන් වහන්සේ යම් මොහතක විනය නීතියක් පනවනවද ඒ මොහොතේ පටන් ඒ ශික්ෂාපදයේ කැඩීම සිල් බිඳීමකට හේතු වෙනවා. ශික්ෂාපදයක් විනය ශික්ෂාපදයක් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා නම් යම් මොහතක ආන්නේ මොහොතේ ඉඳලා කෙනෙක් ඒක කඩන්න උත්සාහ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ පා කියපු දේ ඒ නීතිය බිඳින්න උත්සාහ කරනවා නම් එතන ඉඳලා ඒ පුජ්‍යලගේ සීලයට හානි වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ආන් එකට කියනවා ප්‍රඥප්තිවාදයයි කියලා. ආන් ඒ නිසා ආන් ඒ කැඩීම දැන හෝ නොදැන වෙන්න පුළුවන්. ඒ ශික්ෂාපදයේ අපි අතින් කැඩෙනවා කියන කාරණාව දැනගෙන කැඩෙන්නත් පුළුවන්. අපි දන්නේ නැතුව කැඩෙන්නත් පුළුවන්. ආන්ගේ නිසා මෙතන සඳහන් කළා චේතනාව මෙතෙන්ට ඍජුවම බලපාන්නේ නැහැ කියලා. චේතනාව බලපාන්නේ නැතුවම ශික්ෂාපදේ කැඩිලා යනවා. ආන්ගේ නිසා සමහර ශික්ෂාපද තමන් දැනකල නොදැනකල කැඩෙනවා සඳහන් කරනවා 6 වෙනි ශිල්පදේ ආන් ඒ වගේ එකක්. මේ 6 වෙනි ශික්ෂාපදයේ තමන් නොදැනම කැඩිලා යන ශික්ෂාපද වලින් එකක්. දැන් ප්‍රාණඝාතය නම් අපිට නොදැන කැඩෙන්න බෑ. හොරකම නම් නොදැනී කැඩෙන්න බෑ. මේ පංචශීල පද පහම එහෙමයි. දැනෙනවා. එතකොට හයවෙනි ශික්ෂාපදේ නම් නොදැනීම කැඩිලා යන ශික්ෂාපද වලින් එකක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා උදාහරණයක්. වෙනතනේ අපේ විනය පිටකේ දෙවෙනි පොතේ සඳහන් කරනවා 240 වෙනි පිටුවේ මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. විනය පිටකයේ දෙවෙනි පොතේ 240 වෙනි පිටුවේ තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. එතන සඳහන් කරනවා විකාලයේ විකාල සංඤී විකාලයේ විකාල සංඤී කාදනීයං වා භෝජනීයං වා අපි කෑව යුතු දේවල් බීව යුතු දේවල් විකාලේ දැනගෙන කෑවත් නොදැනගෙන කෑවත් බිඳෙනවා. නිසා බිඳෙන ආකාරය සඳහන් කරනවා විකාලයේ බව දැනගෙන කෑව යුතු හෝ හැපිය යුතු දේවල්. දැන් මම දන්නවා මේක විකාලය. මේ වෙලාවේ කන්න හොඳ නෑ. ආන්ගේ විකාලයේ කන්න හොඳ නැති දේවල් මේක විකාලයේ බව දැනගෙනම මම කනවා. හපනවා. ආන් එතකොට ඒ ශික්ෂාපදේ බිඳෙනවා. විකාලයේ බව දන්නවනේ මම. දැනගෙනම ආහාර අනුභව කරනකොට ශික්ෂාපදේ බිඳෙනවා. එහෙනම් උන් දැනගෙන කැඩිලා යනවා. තවතැනක සඳහන් කරනවා මේක විකාලයේද නැද්ද කියලා සැකයි. දැන් මේ කාලේ වාගේ සඳහන් කරාම සාමාන්‍ය කොයි වෙලාවද විකාලේ එළඹෙන්නේ? අද වාගේ වෙනකොට සාමාන්‍යයෙන් මධ්‍යහනේ 12 පහු වෙලා විනාඩි 8ක් 10ක් විතර වාගේ ගත වෙනවා. ඒ කියන්නේ මේ දේශනාව සිදු කරන අද දවස වෙනකොට මේක විකාශනය වෙන දවසට මේ කාරණාව සාධාරණ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 12 පහු වෙලා විනාඩි 8ක් 10ක් යනකොට මධ්‍යහනේ ඉක්ම යනවා. එතකොට දැන් ආහාර අනුභව කරනවා සිල් ගත්ත කෙනෙක්. එයාගාව හෝරා යන්ත්‍රයක් නැහැ. එයාට දැන් සැකයක් තියෙනවා. දැන් විකාලේ ඇවිල්ලාද නැද්ද කියලා කල්පනා කර කර සැක සහිතව එයා ආහාර අනුභව කරනවා. නමුත් සැක සහිතව අනුභව කරද්දී විකාලේ එළඹිලා තිබුණොත් ශික්ෂාපදයේ ශික්ෂාපදේ කැඩෙනවා. ආන් ඒකයි සඳහන් කරන්නේ විකාලයේද නැද්ද කියලා දන්නේ නැතුව විමතියෙන් යමක් කනවනම් හෝ බොනවනම් විකාලේ වෙලා තිබුත් ශික්ෂාපදය කැඩිලා යනවා. ඊළඟ සඳහන් කරනවා විකාලේ කාල සංඤී සඳහන් කරනවා කාලය දැනගෙන විකාලයේ උනාට කාල සංඥාවෙන්ම දැන් විකාල වෙලා තියෙන්නේ. දැන් කාල සංඥාවෙන් නමුත් අනුභව කරනවා. විකාලයේ වෙලා තියෙන්නේ නෑ මට තව අවස්ථාවක් තියෙනවා කියලා තමන්ගේ හිතෙන් අවස්ථාව හදා ගන්නවා. සමහර අය මෙහෙම කියනවනේ. සාමාන්‍යයෙන් විකාලයෙන් පස්සේ වළඳන්න හොඳ නැති නිසා සමහර අය කියනවා නෑ වළඳන්න පටන් ගන්න තමයි ඕනේ කාලය තුල. ඊට පස්සේ වළඳගෙන යනකොට විකාලය වුණාට කමක් නෑ කියලා. ඒවා ඉතින් එක එක්කෙනා හදාගත්තුවා මිසක් ධර්මයට සාධාරණ සාධාරණ නෑ. ආන් එහෙම කතාවක් තමයි මෙතන කියන්නේ. විකාල වෙලා තියෙන්නේ. නමුත් කාලය කියලා හිතින් මවාගෙන වළඳනවා. ඉතින් තමන් කාර්යය කියලා මවාගෙන තිබුණාට ශික්ෂාපදයේ ශික්ෂාපදේ කැඩිලයි තියෙන්නේ. ආන් මේ වගේ කාරණා තුනක් පිළිබඳව විනය පිටකේ පැහැදිලි කරලා තියෙනවා. ආන් ඒ නිසා දැනගෙන ගත්තත් සැකයට ගත්තත් නොදැන ගත්තත් ශික්ෂාපදේ කැඩෙනවා. දැනගෙන වුණත් සැකයට වුණත් නොදැනගෙන වුණත් මේ ශික්ෂාපදේ බිඳලා යනවා කියලා සඳහන් කරනවා. එහෙනම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා 6 වෙනි ශික්ෂාපදයේ ආරක්ෂා කිරීම ළඟ. ඊළඟට සඳහන් කරනවා මොනවද විකාලයේ ගන්න එපා කියන්නේ කියලා. පාංගිතන සඳහන් කරනවා ධාන්‍ය වර්ග ගන්න එපා කියනවා. විකාලේ. ඊළඟට පිටි වර්ග කිරි පිටි වර්ග පාවිච්චි කරන්න එපා කියනවා. කිරි වර්ග පාවිච්චි කරන්න එපා කියනවා. කැඳ වර්ග කැඳ වර්ගත් විකාලයේ පාවිච්චි කිරීම තහනම් වෙනවා. සුප් වර්ග සුප් වර්ගත් විකාලයේ පාවිච්චි කරන එක එතකොට තහනම් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සියල්ලම විකාලයේ අකපයි කියලා. මේ දේවල් ගත්තොත් විකාල භෝජනයේ ශික්ෂාපදයේ බිඳෙනවා. කැඳ වර්ග, සුප් වර්ග, ධාන්‍ය වර්ග වලින් කරපු දේවල්, පිටි වර්ග වලින් කරපු දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙනම් කැපයි කියලා අනුමත කළේ මොනවද කියලා සඳහන් කරනවා. කැපයි කියලා අනුමත කළේ පළතුරු යුෂ වාගේ දේවල්. විකාලයට කැප පළතුරු යුෂ. ඒ නිසා අෂ්ටපාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ දේවල් තමයි විකාලයේදී වළඳන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. පෙරේතන සඳහන් කරනවා පළතුරු වලත් මේ ධාන්‍ය රසයට සමාන රසයක් ඇති කරන පළතුරු තියෙනවා. ඒවට කියනවා මහපල කියලා. ඒ මහපල භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා. පළතුරු යුෂ කැප වුණාට මහපලවල යුෂ කැප වෙන්නේ කැප වෙන්නේ නැහැ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා කොහොමද? පළතුරු වර්ග 9ක් සහ ඊට අනුරූප පළතුරු තහනම් කරලා තියෙනවා. මොනවද මේ තහනම් කරලා තියෙන පළතුරු වර්ග 9? ආංගිතන තියෙනවා තල්. මේ කාලේ තල් වළඳන එක ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ. ඊළඟට පොල් සාමාන්‍යයෙන් තැඹිලි වතුරවත් ඒ කාලේ වළඳන්නේ වළඳන්නේ නැහැ. ඊළඟට වරකා. මේ කොස් වාගේ දේවල් මහපල ගණයට යනවා. දෙල් ඒ වාගේ දේවලුත් මහපල ගණයට යනවා. ලබු, කොමඩු, පොහුල්, පිපිඤ්ඤා, කැකිලි. මේ දේවලුත් මහපල ගණයට අයිති වෙනවා මේ බිම යන වැල්වල හැදෙන ගෙඩි. සාමාන්‍යයෙන් ওই පැෂන් ෆෘට් වගේ දේවල් නම් වැල් උඩ යන්නේ. ඒ නිසා ඉවගෙන් ගිලම්පසක් වැළඳුවා කියලා ශික්ෂාපදේ බින්දෙන්නේ නැහැ. නමුත් කැකිරි පොහොල් වගේ දේවල් වල වැල සම්පූර්ණයෙන්ම යන්නේ බිම දිගේ. ඒ නිසා ඒ දේවල් සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඊළඟට මෙවට අනුරූප දේවල් තහනම්. දැන් දූරියන් වගේ ගත්තොත් කොස් වලට අනුරූප දෙයක්. ඒ හින්දා එහෙනම් දූරියනුත් මහපලයක් ගණේට අන්තර්ගත වෙනවා. ආන් ඒ වගේ අනුරූප ඵල වර්ග. ඊළඟට සඳහන් කරනවා ධාන්‍ය වර්ග වලට අයිති වෙනවා සව්. වෙන සව් කැප වෙන්නේ නැහැ විකාලෙට. බාර්ලි වගේ දේවල් කැප වෙන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා කිරිපිටි නෙමෙයිනි කියලා ඔය නෙස්ට් මෝල්ට් වගේ දේවල් වීවා මයිලෝ වගේ දේවල් එහෙනම් විකාලයට කැපද? එහෙම හිතලා පාවිච්චි කරන අය ඉන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ නෑ ධාන්‍ය රස තියෙන්නේ කි. ඒ නිසා මේ දේවල් කැප වෙන්නේ ඒ දේවල් විකාලයට කැප වෙන්නේ නෑ. මේ දේවල් වලින් විකාල භෝජන ශික්ෂාපදයේ කැඩිලා යනවා කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට මේ හැර ඕනෑම පළතුරක යුෂේ කැපයි. ඒ කියන්නේ අපි දැන් මේ නව මහා පළ වර්ගයක් සඳහන් කළා ඒ නව මහා ඵල සහ ඒවට අනුරූප ඵල හැර අනිත් ඕනෑම පළතුරක යුෂ විකාලයට කැපයි කියලා. හැබැයි පළතුරු යුෂ පළතුරු වළඳන්න කැප නෑ. යුෂ වළඳන්න තමයි කැප තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ කැප පළතුරු වර්ග මහා වර්ග පාළිය සඳහන් කරලා තියෙනවා මොනවද විකාලී වළඳන්න පුළුවන් කැප වූ පළතුරු වර්ග කියන කාරණාව. අන්නේ කාරණාවේ විකාලයේ කැප පළතුරු වර්ග සිහිපත් කරනවා මේ විදිහට විශේෂයෙන් අෂ්ටපාන සඳහන් කරනකොට අම්බපානං ජම්බුපානං අම්බපාන කියලා කියන්නේ අඹ යුෂ ජම්බුපානං කියලා කියන්නේ ජම්බු ගෙඩි වල යුෂ ඊළඟට චෝචපාන ඇට සහිත කෙසෙල් අපි ඒ කාලේ සඳහන් කළා ඇටි කෙසෙල් කියලා චෝචපාන කියලා කියන්නේ ඒකට මෝචපාන කියලා කියන්නේ ඇට රහිත කෙසෙල්. අපි සාමාන්‍යයෙන් අද දකින කෙසෙල් වර්ග ඒවට කියන චෝචපාන කියලා. ඊළඟට මදුපාන. මදුපාන කියලා කියන්නේ මේ පැණි වලට. සමහර අය මදුපාන වලට ගන්නේ මදු මුද්దిక කියලා කියනකොට මිදි සහ මුද්‍රක් පලන් යදනවා ඒක නෙමෙයි මේ කියන්නේ. මදු කියලා කියන්නේ මීපැණි. හැබැයි මීපැණි කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්ද? මේ පැණි හවසට කෙලින්ම පාවිච්චි කරන්න බෑ. ඇල් වතුර මිශ්‍ර කරලා ගන්න ඕනේ. ඇල් වතුර මිශ්‍ර කරලා කැප පානයක් හදා ගන්න පුළුවන්. ඒක ඊටාම පෝෂ්‍යදායි පානයක්. ඒකටයි මදු පාන කියලා කියන්නේ. මුද්දික පාන කියලා කියන්නේ මිදි පානෙට, මිදි යුෂ පානය. ඊළඟට සඳහන් කරනවා ඕලු ගෙඩි, මානෙල් ගෙඩි මේ දේවල් වලින් හදාගන්න පානයක් තියෙනවා. ඒකට කියනවා ශාලුකපාන කියලා. ඒක කැපයි. ඊළඟට මසං පානයේ පාරුෂක පාන මසං ගෙඩි වලින් හදාගන්න විෂ පානය කැපයි. නවවෙනි පානයක් තියෙනවා බොහෝ දෙනා අද පාවිච්චි කරන අඩුයි උප්විෂ පානය. උච්ච පාන කියලා සඳහන් කරලා තියෙන උප්විෂ පානය කිරීම. මේට අමතරව තව අතිරේක පාන වර්ග ගොඩක් හදාගන්න පුළුවන් මේ සඳහන් කළේ අෂ්ටපාන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන පළතුරු වර්ග 8 සහ අමතරව උක්කුෂ පානීය. ඊට අමතරව අතිරේක පාන හැටියට අපිට ওই දියුල් අලිගැට peer, peer, සියඹලා, දොඩම්, නාරං, නෙල්ලි, වෙරළු, දෙළුම්, තැපොල්, ගන්නාසි, බෙලිය ආදී වශයෙන් තව නොයෙක් යොදාගන්න පළතුරු වර්ග තියෙනවා. ආන් ඒවා විකාලී කැප පාන වර්ග හැටියට සඳහන් කරනවා. එතකොට හකුරු වළඳනකොට එන්නකනේ කිතුල් හකුරු පිළිගන්නන්න හොඳ නෑ හවසට. එතකොට ශික්ෂාපදයේ බිඳට යනවා. පොල් හකුරු හවසට ගැලපෙන්නේ නෑ. ශික්ෂාපදයේ බිඳෙනවා. තල් හකුරු හවසට ගැලපෙන්නේ නෑ ඒත් ඒත් ශික්ෂාපදයේ බිඳිලා යනවා. එහෙනම් පොල්, තල්, කිතුල් වගේ දේවල් වලින් ගත්ත හකුරු හවසට කැපෙනවා. එතකොට හවසට කැපෙන්නේ එහෙනම් මොන වගේ හකුරුද? හවසට කැළපෙන්නේ උත් කකුල විතරයි. ඒකත් විනය පුතේ කොහොමද දේශනා කළේ? ගිලන් නොවිච්ච භික්ෂුන් වහන්සේ නමකට උක් කකුළු කෑල්ලක් කටේ දාලා හපන්න තහනම්. ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට නම් හකුරු කෑල්ලක් හපලා වළඳන්න පුළුවන්. ගිලන් නොවිච්ච භික්ෂුන් වහන්සේ නමක් ඒ හකුරු දිය කරලා තමයි වළඳන්න කියලා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ මෙහෙම මේ කරුණ මේ තරම්ම පැහැදිලි කරන්නේ. මේ කරුණ දේශනා කරන්නේ නිවන උදෙසාමයි. ඒ නිසා ඍජුවම නිවනට බලපාන කාරණා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට නිවන් ලබන්නම කරුණ වරමුණු කරලායි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසයි මේ කාරණා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ සිල්පදයේ කිසිම හේතුවක් නිසා කඩන්න එපා කියලා. සාමාන්‍යයෙන් මෙතන පැහැදිලි කරනවා ගිලන් කෙනෙකුටවත් මරණාසන්න කෙනෙකුටවත් මේ ශික්ෂාපදේ කඩන්න අවසර නැහැ කියලා. ඊළඟට සඳහන් කරන්න පුළුවන් සමහර වෙලාවට කෙනෙක් මේකට නොඑක් කරුණු හදා ගන්නවා. බෙහෙත් වළඳන්න තියෙන නිසා ආහාරයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හුඟක් වයසින් ආහාරයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවා කියලාම කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේට එහෙම ප්‍රකාශ කරාම ඒක මොනතරම් අකුසලයක් වෙනවද කියන කාරණාව අපරු හිතලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා නොකරපු දේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යයි කියලා ප්‍රකාශ කරන එක මේ ශාසනයේ අතිදැවැන්ත කුසල කර්මයක්. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ නැති නිසායි සඳහන් කළේ ගිලන් කෙනෙකුටවත් මරණාසන්න කෙනෙකුටවත් මේ ශික්ෂාපදයේ උල්ලංඝනය කරන්න කිසිම අවසරයක් භාග්‍යතුන් වහන්සේ දෙන්නේ දෙන්නේ නැහැ. අනේ නිසා සඳහන් කරනවා තම ශරීරය පිළිබඳව තණ්හාව අඩු කරලා මේ සිල්පදයක් නිසා විශේෂයෙන් නිවනට යොමු කරලා තියෙනවා. ශරීරය නිසා ඇතිවෙන තණ්හාවක් මෙතන තියෙන්නේ. රාත්‍රියට ආහාර විකාලයේ ආහාර වළඳන්න ඕන වෙන්නේ ශරීරය පිළිබඳව තියෙන තණ්හාව. ශරීරයටයි මේ අවශ්‍යතාවය තියෙන්නේ. ශරීරයයි මේ දේ ඉල්ලන්න. එතකොට නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම තෘෂ්ණාව කියන එක නැති කරලා දාන්න. නමුත් දැන් මෙතන තියෙන්නේ මේ ශරීරයාගේ උවමනාවේ තෘෂ්ණාවක් නේ. ආන් ඒ තෘෂ්ණාව පාලනය කරන්න හැම වෙලාවෙම පුළුවන්කමක් ලබන්න ඕනේ කියලා දේශනා කරනවා මේ හයවෙනි ශික්ෂාපදයේ විදීම පිළිබඳව කරුණු තමයි අපි මේ සිහිපත් කරන්නේ. කාන් ඒ නිසා සඳහන් කරනවා නිවන උදෙසාම යොමු කරන ශික්ෂාපදයක්. මේ ශික්ෂාපදේ නිසා මේක හරි වටිනවා. කොහොමද සඳහන් කළේ? සමහර වෙලාවට අපි මහා ආහාරයක් ගන්නෙ නෑ. ඒවා ආත්ම වංචාවයි. ශික්ෂාපදේ බිඳෙන්නේ නැහැ කියලා හිතනවා බිස්කට් වගේ දේවල් වළඳාම. මිනිසා සඳහන් කරනවා මේ බිස්කට් වගේ දෙයක් වළඳලා කිරි එකක් වළඳනවා. බෙහෙත් බොන්න ඕනේ නිසා. දැන් අපි තමයි මේක සාධාරණීකරණය කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒක සාධාරණීකරණය කරන්නේ කරන්නේ නැහැ. එහෙනම් බිස්කට් වළඳන්න බෑ. දියුල් වගේ දේවල් වළඳනවනම් කිරි මිශ්‍ර කරලා හදාපු දියුල් පානයක් වළඳන්න තහනම්. ඒ පොල්නේ. පොල් කිරි මිශ්‍ර කරලා හැදුවාම පොල් මහපල ගණේට යන්නේ. එහෙනම් ඒක තහනම්. එහෙනම් දියුල් හදනවා නම් හදන්න ඕනේ ඇල් වතුරින්. හදලා හොඳට හොඳට පෙරන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා පොල්, තල්, කිතුල් ආදී දේවල් හකුරු විශේෂයෙන් තහනම් කරනවා කියලා. පින්නතේ ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනවා මේ ශරීරය පිළිබඳව අපි තුළ තියෙන තණ්හාව අඩු කරන්නම දේශනා කරලා තියෙන ශිල්පදයක් නිසා විශේෂයෙන් පුද්ගලයා නිවනට යොමු කරන ශිල්පදයක් තමයි විකාල භෝජන ශික්ෂාපදය. ආන් එතන සඳහන් කළා මේ ශරීරය පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු භාවනාව හරියටම කෙනෙකුට වැඩෙන්නේ නැති බව. අපේ ශරීරය පිළිබඳව අපිට තියෙනවා නම් යම් තණ්හාවක් ආන් ඒ තණ්හාව අඩු වෙලා යන කම්ම කෙනෙකුගේ භාවනාව හරියටම සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් මොන භාවනාවද සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව හරියටම සම්පූර්ණ කරන්න නම් කය පිළිබඳව තියෙන තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. එහෙමනම් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා විදර්ශනා භාවනාව හරියටම දියුණු කරනවා නම් මේ ශික්ෂාපදයේ මනාව ආරක්ෂා වෙන්න ඕනේ ශික්ෂාපදයක් බවට එතකොට පත් වෙනවා කියලා. එතකොට අපි කාට හරි පිළිගන්නුවොත් මේ දේවල් ගැන හිඳලා අපි නම් වළඳන්නේ නැහැ. තව කෙනෙකුට ගිහිල්ලා අපි පිළිගන්වනවා. එතකොට අපි මොකද්ද කරලා තියෙන්නේ? තව කෙනෙකුගේ සිල් බිඳින්න උදව් කරලා තියෙනවා. කෙනෙක් අපෙන් ඉල්ලනවා. අපි දන්නවා මේක දුන්නොත් සිල් බිඳිනවා කියලා. කෙනෙක් අපෙන් ඉල්ලුවොත් අකැප දෙයක් අපි දුන්නොත් ඒක සංසාරයට අපිට ගොඩක් බලපානවා. අන් නිසා අකැප වෙලාවේ ඉල්ලුවත් කරන්න දෙයක් කරන්න දෙයක් නෑ අටපදයක් නම් දෙන්නේ මට බෑ කියලාම අයින් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි අපිට අකාරුණික වුණා තමයි වෙන්නේ. මම සිල් රැකගෙන අන් අයට සිල් කඩා ගන්න උදව් කරනවා. ආන්ගේ හින්දා අවේලාවේ අකපදයක් ඉල්ලුවොත් ඒ කියන්නේ පන්සිල් වලින් ඉහළ ඉන්න කෙනෙක්. ඒක මතක තියාගන්න. 6 වෙනි ශික්ෂාපදයේ රකින්න කෙනෙක් ගැන මේ කතා කරන්නේ. අවේලාවේ අකපදයක් ඉල්ලුවොත් නොදී ඉන්න තමයි උත්සාහ කරන්න ඕනේ. එක්ක කරුණු පැහැදිලි කරලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් කාරණාව ඍජුවම කියලා ඒ කාරණාවේ යෙදෙන්න මට බෑ කියන කාරණාවම කියන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි අවේලාවේ ගිහිල්ලා පිළිගන්නොත් ඒක සංසාරයට අපිට හුඟක් හුඟක් විපාක දෙනවා. අන් ඒ කාරණාවත් විශේෂයෙන් අපිට සංසාරේ සිල් රැකගන්න පහසුවක් ලැබෙන්න ඕන නිසා පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන කාරණාව සම්පූර්ණ කරගන්න ඕන නිසා අපි දැනගෙන තියෙන්න ඕනේ. සංසාරේ ආන් ඒ වගේ වැරදි කරපු නිසා අපිට අද පහසුවෙන් සිල් රකින්න බැරුව ගිහිල්ලා තියෙනවා. බොහොම අපහසුවෙන් තමයි සිල් රැකගෙන ඉන්නවනම් ඉන්නේ. පහසුවෙන්ද අපි ඉන්නේ? නෑ අපහසුයි. හිතලා බලන්නකෝ. අද සිල් සමාදන් වුණා. සිල් සමාදන් වෙච්ච නිසා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියලා ශික්ෂාපදයක් සමාදන් වෙච්ච නිසා අපි අද රූපවාහිනිය බලන්නේ නැහැ. අපි අද ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. අපි අද සංගීත සංදර්ශනය බලන්න යන්නේ නැහැ. හැබැයි කැමැත්තෙන් ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉන්නේ. ඊයේ බලලා නවත් අපිට ටික අද මතක් වෙනවා. නමුත් සිල් බල සිල් අරගෙන හින්දා එක බලන්න බලන්න හැටියක් නැහැ. දැන් සීලය ගැන සතුටින් ඉන්නේ නෑ හරි අමාරුවෙන් ඉන්නේ. හෙට උදේ සිල් පවාරණය කරපු ගමන් හෙට කල්තියම්ම ගිහිල්ලා වාඩි වෙනවා. ගෙදර අයගෙන් අහනවා ඊයේ මොකද වුනේ? එහෙනම් සිල් රැකලා තියෙන්නේ බොහොම බොහොම අමාරුයි. විකාල භෝජනයේ ශික්ෂාපදේ රැකලා තියෙන්නේ හරි අමාරුවෙන් කරන්න දෙයක් නෑ. අහවල් අය නම් ආහාර ගන්නවත් පේනවා. අහවල් තැන බදිනවා සුවඳක් එනවා. මොනව කරන්නද කියලා බොහොම අමාරුවෙන් බොහොම අමාරුවෙන් ඉන්නව අත්හරින්නේ අත්හරින්න බැරි වෙලා. ආන් එහෙම අමාරුවෙන් සිල් ආරක්ෂා කරන්නේ හරියට කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් සීලය ආරක්ෂා කරන තව ශක්තියක් ශක්තියක් නෑ අමාරුවෙන් තමයි රැකගෙන ඉන්නේ. ඒ හින්දා සිල් පවාරණය කරපු ගමන් පෙර කරමින් හිටපු පව් ටික එහෙමම කරනවා. පහසුවෙන් සිල් රකින්න නම් අද රූප වාහිනිය බැලුවේ නැත්නම් මට හෙටත් බැලුවත් එකයි නැතත් එකයි. ඒ බලන්න තියෙන තණ්හාව නැති කරගන්න ඕනේ. එතකොට තමයි ඒ සීලයේ පහසුවෙන් රකින්න පුළුවන් වෙන්නේ. දාට මට මොනවද තිබ්බත් කමක් නැහැ. එහෙනම් අපිට දැන් තේරෙනවා අපි පහසුවෙන් සීල් රකින්නේ නැහැ කියලා. අපහසුවෙන් රැකගෙන ඉන්නේ. ආන් ඒ හින්දා පින්කම් කරලා ප්‍රාර්ථනා කරනකොට පහසුවෙන් සීල් රකින්නෙම්වා සීල සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සීල් රකින්නෙම්වා කියන කාරණාව තියෙන්න ඕනේ. ආන්ගේ පහසු නැති හින්දා හරි අමාරුවෙන් තමයි දරාගෙන ඉන්නේ. ආන් ඒ නිසා මේ විද්‍යුත් උපකරණ භාවිතා කරනකොට හරියට සිල් කැඩෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ අන්තර්ජාලය වාගේ පරිහරණය කරනකොට සමහරලාට ධර්ම කාරණාවක් අන්තර්ජාලය අතරේ හොයාගෙන යන්නේ. ඒ යනකොට නොඑක් දේවල් දකින්නෝනේ. එතකොට තවත් දෙයක් ගාව නතර වෙලා ටිකක් ඒක බලලා යන්න හිතෙනවා ඒක මගහැරලා යන්නම බැරුව යනවා. ඒ කියන්නේ සිල්පදේ දන්නේම නැතුව දන්නේම නැතුව ඊට පස්සේ කැඩලා යනවා. පහසුවෙන් සිල් රකින්න පුළුවන්කමක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන සංසාරේ අනික් අයගේ සිල් කඩන්න උදව් කරන්නේ නැතුව ඉඳලා තියෙන්න ඕන. අනුන්ගේ සිල් කඩන්න උදව් කරලා තිබුණා නම් ඒත් අපේ සිල් අපිට පහසුවෙන් රැකගන්න බැරුව යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට සඳහන් කරනවා මේ කාරණාව ආරක්ෂා කරගන්න එක හයවෙනි ශික්ෂාපදයේ. ඒක තැනක පැහැදිලි කරනවා පින්නතේ මේ නිවන අරමුණු කරගෙන මේ සිල්පදේ රකින්නකොට පන්සිල් පද පහටම වඩා හරි ප්‍රබලයි හයවෙනි ශික්ෂාපදේ කියලා. ඒ කියන්නේ කොයි වගේ තැනකද නිවන අරමුණු කරලා රැකගෙන යන සීලයක් ළඟ මේ හයවෙනි ශික්ෂාපදේ ඒ තරම් වටිනවා. අපි මේක ඒ තරම් සලකන්නේ නැහැනේ. පන්සිල් පද පහ තමයි ලොකුම ශික්ෂාපද ඉතුරු පහ අනුකාරණා හැටියට තමයි අපි දකින්නේ. පන්සිල් ටික කැඩෙන්නේ නැතුව රැකගන්න කල්පනා කරනවා. අනිත් ශික්ෂාපද කැඩෙනවා කියන කාරණාව ගැන වැඩි හිතන්නේ හිතන්නේ නැහැ. ආන් ඒ හින්දා ඒ පිළිබඳව සිහිය පවත්වන්නේ නැහැ. දානේ වළඳන්ද පින්ඩපාත යනකොට දානේ බෙදෙනකන් පිඟාන අතේ තියන බලන් ඉන්නවා. සිල් ගත්ත දවසට. ඉතින් දානේ බෙදෙනකොට ටිකක් වෙලා යනවා විශාල පිරිසකට බෙදාගෙන යනකොට. සිහි මදි වෙච්ච නිසා පිගානට හරි යටින් ටිකක් අට්ටු කෙරුවොත් අර ශික්ෂා පදික කොටසක් වාදිත කියන කොටස කැඩිලා යනවා. ඉතින් ඔය කැඩුන අපි වැඩි එක සලකන්නේ. ඊළඟට සිහි මදි වෙච්ච නිසා ගීතයක කොටසක් කියවෙන මම අද හිල් අරන් කියලා අමතක වෙලා. ගීත කියන කොටස කැඩිලා යනවා. ඔය රූපවාහිනී ගුවන් විදුලියෙන් බණ අහනකොට සිල්ගත්ත දවසට හරියට පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒක ධර්ම දේශනාවක් ඉවර වෙලා ඊළඟ ධර්මදේශනාව ආරම්භ වෙනකන් සමහර ලාවට සංගීත කාණ්ඩයක් යනවා. ඒක මට ඇහෙනවා. ඇහුණට නම් සිල් කැඩෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් කන් දිහලා ඇහුවොත් කැඩෙනවා. ඒ සංගීත කාණ්ඩයට අනුව කකුලවත් හෙලෙව්වොත් සිල්පදේ පිටිනවා. අංගික කිය හරියට පරිස්සම් වෙන්න වෙනවා කියලා. දැන් ඒ වාගේ දැන් උදේ අටසිල් සමාදන් වුණාම හැන්දෑවේ කල්පනා කරලා බලන්නකො මේ අටම කොතනවත් කැඩිලා නැතුව හරියටම පහසුවෙන් මම රැකගත්තා කියලා. කැඩෙනවා අපිටම දැනෙනවා ගීතේ මගක් කියවෙනකොට තේරෙනවා සිල්ලරන්නේ කියලා. ඉතින් වැඩි සලකන්නේ පන්සල් පද පහ පිළිබඳව සලකනවා ඉතුරු ටික පිළිබඳව වැඩි සැලකිල්ලක් නැහැ. ආන් ඒ කාරණා හින්දා තමයි මෙච්චර කාලයක් මේ නිවන කියන ධර්මතාවයේ අපිට පරක් වෙලා තියෙන්නේ. ඒ හින්දායි මේ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි තාමත් එවිදගෙන යන්නේ. ආන් නිසා මේ හැම ශික්ෂා පදයක් පිළිබඳවම මනාවම මෙනෙහි කරන්න ඕනේ. මනාවම සිහියක් පවත්වන්න ඕනේ. මනාව මේ ශික්ෂා පද ඔස්සේ තමන්ගේ සිහිය පිහිටවලා තියෙන්න ඕනේ. එතකොට තමයි ශික්ෂා පදේ ආරක්ෂා කරගෙන වාග්ගිතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සංසාරයෙන් එතර යන්න පහසුවෙන් මඟ හදාගන්න අපිට පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා මේ ශරීරය පිළිබඳව තියෙන තණ්හාව අඩු වෙනතුරු භාවනාව හරියටම නොවැළෙන බව. මොන භාවනාවද අපි සඳහන් කළේ? විදර්ශනා භාවනාව වඩන්ඩ හරි අපහසුයි කියලා සඳහන් කරනවා ශරීරය පිළිබඳ තෘෂ්ණාව අඩු කරගන්න තුරු. යමෙකුගේ විදර්ශනාව හරියටම වැඩෙන්න පටන් ගන්නවා නම් එයා ඒ ශරීරය පිළිබඳ තෘෂ්ණාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ෂේ කරගත්ත පුජ්‍යලයක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කළා මේ කාරණාව මේ 8 9 10 සිල්පදවල 6 වෙනි සිල්පදේ ඊටාම විශේෂයි. අපි 8 සිල් සමාදන් ගන්න වෙනකොට නැත්නම් 10 සිල් සමාදන් වෙනකොට පන්සිල් වලට අමතරව රකින්න සිල්පදේනේ විකාල භෝජනේ 6. අපි පින්නතුන් අහලා තියෙනවද මේ සික්කමානා කියලා පිරිසක් පිළිබඳව? ශාසනය සඳහන් කරනවා සික්කමානා වූ කියලා පිරිසක්. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මේ සිව්වනක් පිරිස පිළිබඳව සඳහන් කරනකොට භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් කරනකොට මේ සඳහන් කරනවා පංච සහධාර්මිකයෝ කියලා. කටින සිවුරු එහෙම පූජා කරනකොට කටින පිළිගන්න පුළුවන් අය පස් දිනක් පිළිබඳව විනය දේශනා කරනවා. ඒ තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේ. උපසම්පදා භික්ෂුණීන් වහන්සේ. ඒ දෙන්නටම කටින සිවුර පිළිගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ සාමණේර භික්ෂුව සාමණේරීන් වහන්සේ මේ දෙන්නටත් කටිනයක් පිළිගන්න පුළුවන්. සාමාන්‍ය අද සමාජ වැඩි ගැන කතා කරන්නේ කතා කරන්නේ නැහැ. දැන් ඒකට හතර දිනක් ගැන කතා කළා. තව එක්කෙනෙක් ඉන්නවා සික්කමානා වූ කියලා. කවුද මේ සික්කමානා කියලා කියන්නේ? සිල්පද හයක් ආරක්ෂා කරනවා. ඒක දීර්ඝ දිවි හිමියෙන්ම ආරක්ෂා කරගෙන යනවා. ඒතකොට සිල්පද හයක් ආරක්ෂා කරනවා. මොකද හයවෙනි ශික්ෂාපදේ විකාල භෝජන. එහෙනම් මේ ශික්ෂාපදේ පන්සිල් වලට එකතු කරලා ආරක්ෂා කරනකොට මොනතරම් උත්තරීතර තැනක ඉන්නවද කියන කාරණාව එකකින් පැහැදිලි වෙනවා. කටින සිවුරක් පිළිගන්න පුළුවන් තරම් ශක්තියක් ලබන කෙනෙක්. ආන් ඒ නිසා ධර්මයේ පංච සහධාර්මිකයෝ කියලා සඳහන් කරනවා මේ මේ පස් දෙනාට. ඒ තරම් මේ ශික්ෂාපදේ හරි වටිනවා. එහෙමනම් අද ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලය නිමා වෙලා නිසා කීටාගිරි සූත්‍රය ආශ්‍රය කරගෙන කරන දෙවෙනි ධර්ම දේශනාව තමයි අපි අද මේ විදිහට නිමා කරන්නේ විශේෂයෙන් විකාල භෝජන ශික්ෂාපදය පිළිබඳව කරුණු සඳහන් කරන සූත්‍ර දේශනාවක් නිසා මේ දේශනාව පුරාම අපි විකාල භෝජන ශික්ෂාපදය පිළිබඳව සාකච්ඡා කළා. ඒ පිළිබඳව කරුණු දක්වන තව අපූර්ව සූත්‍රයක් තියෙනවා ලතුකික උපම කියන සූත්‍ර දේශන ලතුකිකෝපම කියන සූත්‍ර දේශනාවක් තව තියෙනවා. මේ දේශනාව තුළ ඒ සූත්‍රයත් සාකච්ඡා කරමින්ම කීටාගිරි සූත්‍රය සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන නිසා තවත් දේශනා කීපයක් ඉදිරියට සිද්ධ කරන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්ත ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්ම